ආණ්ඩුවක් බලයට පත් වුණාම ආණ්ඩුවේ නායකයා ඊට පහුදා ඉඳලාම වටන්නේ කොහොමද කියලා තමයි බලය අහිමි වෙච්ච අය කල්පනා කරන්නේ. නමුත් ලෝකේ රටවල් වල අනෙක් පාර්ශවයේ බලයට පත් වෙච්ච රජයට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා රට ඉස්සරහට ගෙනියන්න. අපේ රටේ ඊට වඩා වෙනස්. රට ගැන නෙවෙයි හිතන්නේ. බලයට පත් වෙච්ච නායකයාගේ කේන්දරය කොහොමද කියලා බලනවා. එයා මැරෙන්නේ කවද්ද කියලා හොයලා බලනවා. අපේ රටේ ආයතන වලත් විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ගත් විටත් විශේෂයෙන්ම බෙදීම් සමගියක් නොමැතිකම මේවා ඈත් ඈත් වෙලා තියෙන්නේ. පෞද්ගලික අංශය ඊට වඩා ගුණාත්මක භාවයක් අපි දකිනවා. ප්‍රධාන වශයෙන්ම අපේ රටේ පෞද්ගලික අංශේ තිබෙන කර්මාන්තවල ආයතනික ගුණාත්මක භාවය රාජ්‍යංශය ආදර්ශයක් ලෙස ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා.